හැම සාතන පිළිගන්න අප බනි පොඩ් කාස්ට් එකේ එපිසෝඩ් නම්බ සික්සලට ඉතින් ම දරංච කාරිවසම් මසුද මාජතිස්ස ඉතින් ඔසඳ මේ කොහොමද මොකද වෙන්න මේ ටික සත් නැතුටිය කට්ටි අහල තිබ්බ මේකෝ එපිසෝඩ්ඩය කියලා මේ උත්තර දෙන්නනවාද ඉතිං ඉතින් මොකද වෙන ඇත්තම කතාව දන්නවා ඉතින් අපි දෙන්නම ගොඩක් බිසේ මදිවට මම වැඩ වෙලා අදමට මට කැස්ස තියෙනවා කතාගන්ටය කමාවයි ඉතින් මේ අපහසතාවය නිසා <clears throat> අපිට ඇත්තරම ටිකක් මේක ඩිලේ වුණා ඕන අද කැහැක තමයි වැඩි කරන්න කමන්න මොකද මේ කටේ හල තිබ නිසාපි කරු පිසෝඩ් මේ ගොඩක් කට්ටිය පෝඩ් කාස් පටන්ගත්තර කරන්න කටිය කරන්න කියල කට්ටිය පොඩ්ඩක් බයින ඉතින් ඒනිසා මේ අපේම දන්න ඇත්තර අපිනට වෙලාවත් තියෙන ලාඩනුතුම අපි දෙන්නම තැන්දේක ඉන්නස රටවල් දෙක නිසා වෙලාහට මනච් කන්න සල්පය පාගන්න සකුත් තියෙනවා වෙනසකුත් තියෙන නිසයි වැරුව යන්න මෙතු වෙන හේතුවකින් දනම ඒතක කාරය හොලක්තේ නිසා ඉතින් මේ අද අපිට කතර ටොපික් කීපයක්ත්තින කට්ටිය ප්‍රශ්නෝගයක් හරති පෝසඳ අපෙන් මේ එකක ඉතින් අපි එනම් බලමුනේ මොනාද මේ ප්‍රශ්නටය කියලා ඔසදතින් මුලින්ම අපෙන් හලා තියෙනවා අප මට ඇත්තන ප්‍රශ්න අපි කරන මතක නැහැ එක්ස්පලොයිටක් යන මොකද කියල මහිතන මේ ප්‍රශ්න වට හඳුරට උත්තර දෙන්න පුළුවන්ගේ මොකක්ද මේ එක්ස්පලොයිට් එකක් වට එක්ස්පලොයිට් කෙනගේ මොකක්ද පොට් දෙන අයිඩියම අවධනච එක්ස්පලයිට් ටක් යනතින් මෙහෙමයි අපි දැන් ඕනම කම්පියට ෆිල් එක අපි කියනවා මොකක්හයි සැකවටි භාග්‍යකක් හොයාගත්තර පස්සේ ඉතින් අපි වන්ඩබිලිටිකක් හොයාගත්තර පස්සේ ඇගරි කරන්නේ අපි මොකක්හයි භාග්‍යකත් එක මොකක්හයි යම්කිසි සිිස්ටම් එක දෝසයක් ඊට පස්සේ අපි ඒක තව ඒ භාග්‍ය කරගෙන අප එක්ස්පලොයිට් කරනවා කියන්නේ දැන් අපි හිතම ස්කවල් ඉන්ජෙක්ෂන් ඕන බිල්ට එකක් හොයාගෙන ඒක අපි එක්ස්පලයිට් කරනවා කියන්නේ අපි ඒක මේ ඇත්තටම එකන්නේ ඇතුලට යන එකන අපි එක ස්පලයිට් කරනවා කියැන අපි තවිස්සරහට ගිල්ලා එක ඩේඩබේසික ඩම් කරනවා එක තම එක්ස්පලයිට් කරනවා කිය හෙමනත්තම් වන්ඩබිලිට එකක් කියන්නේ එක්ස්පලයිට් එක ගැන් වන්ඩබිට එකක් කියන අපි නිකං ස්කල් ඉන්ජෙක්ෂන් කියන එක නිකං ඒක එක අපි හොයාගත්හම කියන එකට වඩු පිටික් කියලා ඊට පස්සේ අපි ස්කල් මැපගේ ටූල් එක එමනත මැනුවල ඉන්ජෙක් කල ඉස්සරහටනට අපි කියන්න එක්ස්පලොයි් කරන එතකොට එක්ස්පලොයි් එකක් කියන්නේ අපි මොකක්කයි සිිස්ටර්ම එකක් එක්ස්පලොයි් කරන්න අපි මොකක් යම් මොකක් ලැන්වේජයකින් අපි ලියන්න පුළුවන් එක්ස්පලොයි් එකක් ඒ කියන්නේ මේක මෙහම එක්ස්ලොයි කරන්න කැනම ඔටෝමේට් කරන්න පුළුවන් එහෙමනැත්තා මොකක් සිිස්ටම එක අපි මොනහ සMS එක වෙබ් පපලිකේෂන් එක රිමෝට ෆයිල් ඉන්කලෂන් ක්ස්ලොයිට් එකක් වන්න පුළන් ස්ල් ඉන්ජෙක්ෂන් ක්ස්ලොයිට්ක් වන්න පුළන් අප එක්ස්ලොයිට් එකක් කියන මහඒක ඩොකමන් කරලා මෙහම තින මෙන්න විදි එක්ස්ලොයිට් කරක හෙමනත්ත අපි වෙනවා ඔටෝමට කෝඩ් ලියනවා මේ පයිතතුලින් දියනවා පිප දියන ඔන්ලන් ජක ඕන තමන්ත කැන්ති ලන් වෙජ ක්ස්ලයිට් කියන එක කියන්න පුළුවන් ඒවාද ඒවාගේ වගේම තමයි ඇපලිකේන්ස්වලට බෆෝෆ්ල එකක්වා ගතම අපි එකටිකෙන වන්ඩබිට එකක් කියලා ඉට පසේකට අපි වෙනම ඩීබක් කල එක්ස්පයිට ලීවට පස්සේ අපිට කියන අපි කරගෙන ක්ස්ලයිට එකක් අප ක්ස්ලයිට වාශල මශිනයක් අස ශෙල්ල එකක් ගන්න පුළුවන් රමෝ් කෝඩක්ෂන් ලින් ඒවගේ දේවල් කරන්න පුළුවන් අපඒක තම එක්ස්ලයිට් එක කියන ඒ වගේම තමයි කම්පිට සැකවිට අවල්ඩ එක අපේ අලුතෙන් කැන්න තවකවුත් ඔයාගත්තු නැති බග් එකක් එකන්නේ අලුත් දෙයක් හොයාගත්ත අපි එකට කියන්නේ සිහොඩේ එකක් කියලා සිගොඩේ එකක් කියන්නේ වෙන කවුත් වෙන හනිත් හැකස්ල හොයාගත්තු නැති බාග්‍යය කර තමයි සිගොඩේ එකක් කියලා අපි කියන්නේ ඉතිං සීෝඩේ එකක් කියන්න ඉතින් ගොඩක් බහනකරකෝ කැන්නේ හැකස්ලා කියන්නේ එක එක හැකස්ලා එක එක විදිට කැන සම් අන්ඩගවන් හැකස්ලා ඉන්න ති යාලට සීගොඩේස් තියෙන ති යාල සමාප ගොඩක් සීගොඩේස් නාග විදිර පාච්චි කරන ඒවගේම සවත් සමාගය සල්ලිවලට විකුණනවා ඉතින් සවත් සමාගය කම්පැනිස් වලට දෙෙන සම තවත් සමාර කෙලින් බ්ලොග් එක පබ්ලි් කරන ඔොන්ද පිචදෙන් කියලා ඉතින් මේසිකෝඩස් කියන්න ඉතින් ඇතටම කෙන කවුත්න හඳුනා නොකත්තු එකක් ්‍රිකාඩ රිපෝට්ටක් දාන්න ඇතු තමන් පෞද්ගලික තියාගෙන එක පාර එලිය දැමල් පස ඔක්කොමයි බයවෙනවා මේක කුතාර්ජනය බිස්නස කරත් ගැන කම්පැනිකරත් වඩටත් තර්ජනය කස්ටමසල තර්ජනයක් ඉති සිකෝඩි වන්ඩිටට ගොඩක් එක තවඩ් පාටි HP වගේ ට්‍රෙන්න් මයිකරෝ වගේ අය සල්ලි ගියවනම බක්ස් එක්ස්පලයිට් කැන වන්ඩබිල්ටිකටනේ වන්ඩබිල්ටි සව පොඩි අයිඩස් තියෙන ති ජස්ට වන් බිටස් විත අයවට එක්ස්පලොයිස් නැහැ ති මේ සමහර තර්ගවලින් එවල් uh, එක්ස්පලොයිට් කරන්න බැරි ඒවට uh, කැන් එක්ස්පලොයිට් එකක් ලිව්වොත් uh, ගොඩක් සල්ලි දෙනවා ඒගේ බෞන්ටි ප්‍රෝග්‍රම්ස් තියෙනවා එකැන බගන්නේ කැන පෝන්ටෝන් කලේ වගේ කතාරගයක් ඉතින් ඒ වගේ මේකක් තමයි තවයිතින් අපි එක්ස්පයි ඩියලොප්මන් කියලා ෆිල්ඩ එකත්ති ගෙනවයි කියන්නේ එක්ස්පයි ඩියලොප් කරන එක ඒක ගොඩක් අමාරු ශේෂ්ත්‍රයක් ඉති වැඩි පොත්වල නැති පැත්තක් වෙන විශේෂයෙන් අපිකිවොත් හෙම වින්ඩෝස් කනල් එකට හෙම ලියන එක්ස්පලොයිස් තමයි ගොඩක් මමාරු කනේ එක්ස්පලොයිස් කියන්නේ තියවා <laughs> ඉගෙන ගන්න ඇතුම් සෙස් තඩින් තම කොහෙවතු ගන්නන්නේ නැහැ ඒ වගේම දෙන ට්‍රේනිික්සම ගොඩක් ගනන් ඉතිං එක්ස්පලට් ඩියලප්පන් කියන uh, ශේෂත්‍ර ඇතරම ඉතින් හර ඉන්ට්‍රස්ටිං ඒ එකක් ඔට කැමතිනයි මේ පිළිබඳ වැඩි Google කරලා <laughs> ගෙන ගන්න පුළුවන් ඉතිං ඇත්තට මිතිං එක්ස්පලෝයි ඩියලප්මට ඉන්න මිනිස්සු හරිම දක්ෂාය ඉතිං හරිම සයිලන්ට් <coughs> uh, මංකයන මේ සිිස්ටම් සකන අයෝස්ට මොබයිල් ඇන්ඩරෝයිඩ ලියන් එක්ස්පලෝයිසේම කරන ලෙවල් එක ඒ ප්‍රැසල් ලැංවිජ ගොඩක් ඕන මේ පැතිවලට ඉති ඒගේ ඉන්න අයඉතින් ඒ දැනුම හරිම විශේෂ දැනුමක් ඇති හැමෝටම නැහැ ඉතින් ඒ හරිම මිනිස්සු චුට්ටයි මේ ෆිල්ල එක ඉන්න දක්ෂාය ඉතිං ඒටික තම එක්ස්පයිට් ගැනමට කියන්ති ඕන ස දැන්සාම ක්ස්පට් එක තාම බේසි කන්සප් එක වෙන්න ක්ස්පට එක තින ඉන්ජෙක්ටන් පොයින්ට බාලි වෙල්ල එක ඉන්ජෙට් කරන කරලා ඉතර ඉස්සරට ඇන්ට තම අප ඇතරම එක්ස්පයිට් කරනවා කියන එක තේරුවෙන සරලෝ කිවොත් දසවෙන්න ඉතින් මේ ඔයවගේ තමයි බේසික් අයිඩියක තියෙන් එක්ස්පොයිට් එකක් කියන්නේ මොකක්ද කියෙන අපි මේ ගැන කල්ලු කතාර මංහිතන් ඒ නට පැහැදිල නැති සවට දාප පාරක් කන්නත මංහිතනා මේ පැහැදිලි කිරීම ප්‍රමාණත්වය කියලා මිටත්තරාදීන් පැහැදිල් නැත්තන් අපි අපි බලමු තවත් සරලෝ පැහැදිලි කරන්න මේ ඊළං එපිසෝඩ් එක ඉතින් ඔසද ඊලාට අපෙන් හලා තිබ ප්‍රශ්නයක් කට්ටිය මේ නෙට්ුවක් මොන්ට්‍රෙන් ටූල්ස් මනාද කියලා එකට මං උත්තර දෙන්න ග සාම නෙට්වක් මොන ටූල් හමත් අපිකන NPM ටූල්ස් කියලා එක නෙට්වක් ප්‍රෆෝර්මස් මොන්ට්‍රෙන් කියලත් අපි කියන ඉතින් සාමනය මේ වගේ ගොඩක් ටූල් තියන අපට ්‍රී තියෙනවා කමර්ශල් ටූල් ඩක් තියෙන ඉතින් අපිට මේ වගේ ටූල්හෙ ගොඩක් කරගන්න පුළුවන් දෙයක්ත්තමයි සාමනෙන් අපි ගත්තාම ඕනම කෝපරේට් එන්වාර්මන්ට එක අපිට ලොකු නෙට්ුවක් ඇතින තන් ලොකු ඉන්ෆාස්ට්‍රක්ෂ එකක් තියෙනවනම් අපිට ඕන වෙනවා ඒ තින ඉන්ෆස්ට්‍රක්ෂක තින නෙට්වක් ට්‍රික් මට කරන්න එකන් කොච්චර බෑන්ඩ් එකක් මේ යුක්සල පාවිච්චි කරනවාද කොහොමද මේ පාච්චවෙන්නේ කවද වැඩිපුර පාවිච්චි කන්න කවුලඩුවෙන් පාච්චි කන්නේ ඒවගේ යුක්ලයිසේන් ලෙවල් කොහොමදගේ ඔයගේ ගොඩක් විස්සර චෙක්කරගන්නතම අපට මේ ප්‍රෆෝර්මස් මොන්ට්‍රෙන් ටූල් මත නෙට්වක් මොන්ට්‍රෙන් ටූල්ස් කෙන ගොඩක් ඕනවෙන් ඉතින් මේ සාමාන්‍යෙන් ගත්තහම අපිට කැන් ඉන්ඩස්ට්‍රිකේ ගොඩක් පාවිචන ඕපන් සෝස් ටූල්ස් කීපයක් තියෙනවා අප එකක් ගත්තොත් තමයි කැක්ටිය කියන කැක්ටි කියල කියන්නේ ඇතරම මේ ්‍රීටූල් එකක් ඒකෝප සෝසිතින් ඔගලන්ට පුළුවන් ඔගල්ලන්ගේ තියන මොක්කර කෝපරට නවාර්මට එක මේ විද්දී ඔගල්ලන්ගේ මොක්කත් එන්පම් ටූල් එක නැත්තම් ඔගන් මේ කැක්ටිය කියන කෝගොල්ලන්ගේ ඉන්වාර්මට එක වෙනම සර්වයක් කෝස්් කරලා ඉන්ස්ටල් කර ලිවරලා වාට මේක ට්‍රයි කරල බලන්න පුළුවන් ඒහගේම තවටූල් ඇත්තම නගියෝස් කියලා කියන්නේ නගියස්සකෙත් කෝවර්ෂන් එක කෝයක අපිට ්‍රී ගන්න පුළුවන් එතින් එහට අපිට ඇඩ් කරන ඩෝන්සලට මත්තම් ප්ලගින්සට ඇත්තරම ගානක් පේ කරන්න නවා ඉතින් ඒක කෝලෙවල් එකත් කෝයක ඇත්තරම ගොඩක් ප්‍රෝජනවත් එකෙන් ලොක් වැඩක් කරගන්න පුළුවන් ඔොලගේ නෙට්ුවක්කේ ලොකු නෙට්ුවක්කයක් නෙමේන සාමාන්‍ය මටම අපිතුම ස්මෝල් බිස්නස් එන්වාර්මටයක් වගෙන මේක ගොඩක් හොඳට පාච්චිකන්න පුළුවන් තව ඊට අමතුර අපි කමර්ශල් ටූල්ස්ගත් හම පියාටිජි කෙන ටූල් එක තින පියාටි පියාටිජිෙන ටූල් එකත් ඇත්තරම ගොඩක් මා ඩිෆිෂන් ටූල්ලය ඒක ඇත්තන වෙබ් කන්සෝල්ලයක් වගේම සාමානෙන් අපට ට්‍රෆික් මෝට කරගන්ඩ නෝමල් වින්ඩෝස් බේස් කලයින්් හෙකුත්තිනවා ඉතින් ඒක ඇත්තරම අපිට හොඳ ජීවතක ගොඩක් අර ඉන් ඩීටේල් අපට අර ලස්සන්න බලාගන්න පුළුවන් ඒක හැබයි මේක ෆ්‍රී එකක් නෙම හැබයි මේක ෆ්‍රීවයක් තිනවා කියන්නේ අපි සාමන මේක එක අපිවට කියෙන ටූල් එක තින සෙන්සර්ස් කළ කියන්නේ ඒ සෙන්ස එකක් සෙන්සස් දහයක් විතරවාගේ අපිට ෆ්‍රී කැනෙ යස් කරන්න පුළුවන් ඒකෝන්න උගන් ට්‍රයි කල බන් බලන් කොහොමද මේ සාමන ෙන්වාර්මට ප්‍රඩක්ෂ ෙන්වාර්මට එක ටෙස්ටි ෙන්වාර්මට එක ඔගොල්ල පින්සුල කර ලිවෙල්ලා ඒ කොහොමද චෙක්කරන්න කෙලගන් ට්‍රයි කල බාන ලන් ්‍රී ලයිසන්න ඇතෙක් ඉරින් තව මේ වගේ ටූල් ඇතින ඔප් මනජ කියල ඔප් මනජ කෙන ටූල් ඇත් සාමන හොඳ එක පොෆෝමන්ස් මනට්‍රින් සා ටක් මට දෙකම එක තියෙනවා එක ඇත්තන කොත්තම කමශල් ප්‍රඩක්් එක හැබයිවන්ට ්‍රී වර්ෂන් කුත්තින එක ට්‍රයි කල බාට ්‍රී කලෙන් ට්‍රයිල් වර්ෂන් එක එක ට්‍රයි කල බාන්න පුළුවන් ඊට අමතුර තියෙන ටූල් ඇත්තමයි සෝලවින් නෙට්ුවක් මොන්ටෙන් ටූල් කෙනෙ එකත් සාමන හොඳ ස්ටනල් ලෙවල් එකෙන් ටූල්ලක් එකත් ඔවන් ට්‍රයි කල බාන්න පුළුවන් එකන ඇත්තම ගොත්තම ්‍රී ටූල්ල ගන්නෙේ එක කමශක ටූල්ලක් ඉතින් එකත් ඔගලන්න ට්‍රයි කල බලන්න පුළුවන් ඉතින් සාමන්‍යෙන් ප්‍රධාන වශයෙන් මේට ටූල්ස් අපි යස් කරලා ගොඩක් දුරට මෝන්ට කරන්න අපි සර්වයක් ඔය ගත්තොත්තම සර්වය අපි රම් එක යුටලයිසේෂන එක චෙක් කරන යකම සපෝ හඩේ කොහොමතික චෙක් කරනවා අපි තව කියෙන ලෝඩ්ඩවරේජ්ජක ඒකැන්නේ ඔය දෙකම කැල්පලේෂන් එක බලවෙල්ලා කොච්චර ලෝඩ් එකක් අපර ගානක තිනද කියන වගේ අන්නේ අපිට ඩීටේස් ටික අපිට කැන ග්‍රාෆ්ලින් හරිට බලාගන්න පුළුවන්කොද සාමාන්‍යෙන් අපි ඔෆිස් එන්වාරමට කවරට කැන වගේ සීන කෙන රික්වස් කරොත් හෙම ගන්ට අවශ්‍ය කියලා අවසාන පෑතුද කොහොමද ප්‍රඩක්ෂන් එන්වාරමට එක CPU ලෝඩ් ඩවරේජ් ටලයිසේෂන් කල ඕන කියලා කිවොත් රික්වස් කරොත් හෙම ඕගොල් මේගේ ටූල්ලක් ෝගොල් දැනට එන්වාරමට ගරන හ ලේසින් එකට අදා රිපෝට්ය කට ජෙනරේට් කර දෙන්න පුළුවන් ඉතිං ඒ වගේ අවස්ථාවලද මේ හමන්පම් ටූල්ස් ගොඩක් ඕන වෙන ඔගොලන්ට අනිතක තමයි සාමන්‍යෙන් අපි ගතොත්තේම නෙට්ුවක් මොන්ට්‍රෙන්ටූන තොට ඔගොල්ලන් පාච්චි කරන ඉන්ටෙට් ලිංක්ස් තියෙන වෑන් ලිංක්සය MPLස් ලිංක් වගේ හැම ලිංක එක වගේ යන ට්‍රෆික් එක කොච්චර බෑන්ඩිතයක් යුසෙනවාද කොහොමද පීක් වගේ කියන තෙවල් හොඳර මේ මොට කරගන්න පුළුවන් මේ ටූල්ලයක් යස් කරම ඉතින් ඔයගේ මේන් ෆිචස් ටිකත් තමයි සාමනෙන් එන්පම් ටූල් හකින් අප කරන ගන්න පුළුවන් මේකද ඇත්තන ගොඩක් පාවිච්චි කන පොටකෝල්ස් කිහිපයක් තිනවා එකක් තමයි සාමාන්‍යයි පාවිච්චි කරන බේසික් එකක්න ICMP පොටකෝල්ල අප නැතම් පින් කියලා කියනවා ඉතින් මේ පොටකෝල් එක බලාද යුස් කරනවා සාමාන්‍යෙන් මොක්කරි ඩිවයිසයක වේලබිට චෙක් කරන්න තව SNMP කියලා තව පොටකෝල් ඇත්තිනවා අපිට ඒකෙන් පුළුවන් ඒ කෙනෙකොට පෝලේ කන්ෆික කරන පසේ අදා ඩිවයිස් එක ඒක තින ට්‍රික් ඩීට සොක්කුම අපේ නෙට්ුවක් මොටරෙන් ටූල් එකට ගන්න ගන්න ඉතින් ඔය වගේ පොටකොල්ස් කහිපයක් තින ඒවා යස් කල පුළුවන් අපිට අදාලා ඩිවයිස සොල මතන් සර්වස්සල් තින ඉන්ෆර්මේෂන් නෙට්ුව ක්‍රීල ඉන්ෆර්මේන් ඒ හැම දෙයම්ම වගේ ඉන්ශෝ කලා තියෙන නෙට්ුවක් මොටරෙන් ටූල්ලට ගන්න ගන්න ඉතින් ඒ විතර ගැන ඩීටස් තමයි සමරයිස් කරලා ග්‍රාෆ්ලින් ඕගලන්ට ලස්සන් ඩිස්පේ කරන්නේ ඉතින් ඕක තමයි බේසික්ම දේ සාමනෙන් ඉම්පියම් ටූල්ලක් එක තියෙන බැර බිහයින්ද සීන් ඉතිං ඔය ඕක තමයි මේන්ලි අපි සාමාන්‍යෙන් කරන්න ඉතින් යහ ප්‍රශ්න හල් තිබ්බ කන මහිත ප්‍රමාණක් ඇතිවේ කියලා එමනේද ඔසන්දරත් මහිතන්නේ අලුත්ගේ අලුද්‍යද නැත්තන් කලින් දන්නත දෙන මං එච්චක නෙට්වක මොනිටරින් ගන්න එච්චක පැත්තම සයිඩ ගදරනෑ බට ටලස්න හල තියෙන එමහෙන් තිනවා ඉතින් මේ ඔය වගේ තමයි තියෙන්නේ ඉතිං ඊලට ඔස තා ප්‍රශ්නයක් හල තියෙනවා අපෙන් මොකක්ද මේ ඩීඩොස් බූස්ට එකක් කියන්න කියලා මහිතනකට ඔසට හොඳ අයිඩියගත්තිය මොකො දෙක්ස්පෙන් කරන්න ඩීඩොස් මේක ඇත්තට බූට එකක් ඩීඩෝස් බූට එකක් කියන්නේ සාමාන්‍යෙන් ගොඩක් අය වෙබ්සර් සේමනත්තන් අපි දැන් වෙබ්සයිටක් හැක්කට පස්සේ ගොඩක් පයෝජන තින ඩ බේස් සල්ජෝඩයකුණවා එහමනත්තන්ගේ සර්ව එක පවයක සප පවක යුස් කරන්න පුළුවන් එකන්නේ අපි දැන් බොට්ට එකක් හදන්නේ ඇත්තටම ගොඩක් වෙබ්සයිට් හැක්කල හැක්කලා හැමකම ෙල්ලක් අපිදාන ෙල්ල පාචික අප බොට්නට එක කදන බොට්නට එකන නෙට්ව එකක් ති හම හක් වෙබ්සයිට් එක වෙන්න පුල හනත මැසින් එක සෝල් ඉජනීන් වලින් මෙන්න ගේම තියන කියලා ඩටස්මන්ස මරිශස් දිට කටය මෙම කර ති මේ සප පවය අපට ගන්න පුළුවන් ඊට පස යල කරන්නේ මේ ඩීඩෝස් බූටස් හදනවා එකන යාලා පෑකට ඩොලස් විස්සකට අවාට පුලුව වෙබ්සයිටක් ඩොස් කරන්න එක ඩිනලෝ සර්විස් කන මේ ඩොස් නික මේ ඩොස් මේ ඩ ඩොස් එක ඩිස්ට්‍රබියට ඩිනලෝ සර්විස එක ලොක බොට්නට් එක කරහතම මේ ඇටක ලෝච් කරන්න එතකොට වාට පුළුවන් අදමකක්කයි වා තරාකාරකින්න නම් වෙබ්සයිට් එකට මේ ඇතරමකවත් ස්ක්‍රප් ඩිසක නැටක කැන පොඩි ළමයි කරන වැඩක් නිති මේ එක දාතනයට පහලේ ළමයි ගේම් ගහනකට ගේම් සවසම කෑශ් කරන්න කරන්න වැඩක් ඒ කාලව මට මතකයි පරම්සරන්න කාලෙම මේ මේක තමයි ටෙක්නික ඩොස් කරනගෙන එක ස්ටයිල්ල එකක් ඉතින් කට්ටිය සල්ජුවට මේ බොස් බූට සරගෙන ති බැ මේක ඉත ඉතාමත්ම ලීගල් විශ්නස් එකක් මේ කහුුණොත් අනිවාරෙන් හිරයන ඕකෝති හැමෝම කම්පිට පවක යුස් කරතයි මේ ඩින ඩිනලස විස කරන්න ඉතින් ඇටැක් කරන ඉතින් මේකෙන් ඇත්තතම ප්‍රවෙන්ට වෙන තයිම කලව් ලයා කියන ටෙක්නෝජිකාවේ කවටලයා කියන ටෙක්නෝජි ඇවිල් ඇතලම ඩීඩස්වලින් ප්‍රවෙන්ටන ප්‍රවෙන්ට කරන්න පුළුවන් එක ටෙක්නෝජි ඩන්ට වන්දන්න හොදම ටෙක්නෝජය එකක් තමයි යාලා කරන්න යාලගේ ඒ දැන් අපි හස වෙබසයිට යනකොට එන වේට 5සකන් සෙකින් බ්‍රවස කියලකෙන චෙක්කන එක ඩජි බ්‍රවස එකක්ද නැත්තම් එක බොට්ට එකක්ද කියලා ඉතින් එහෙම චෙක්කල් තමයි ට ඇතුලෙන්න යන්න සයිට් එක එතකොට ඇත්තයිපියක බලන්න බෑත්තම කවල්ට යුස් කනකට ඇතයිපියක හින්න අපි කවල් ලස යිපියක තමයි වදින්න එතකොට දැන් වෙබ්සයිට ඇටක් කන්නකොට ඇත්තයිපික ට්‍රෆික ක්සස් කරන්න දෙන්නෙත් නෑයාල අපතුර ඇටක් වනකට ටොල් ලය කරන්න ඒන ට්‍රෆික් එක යාලගේ තියෙන එයාලගේ තියෙන සර්වස්වට රීඩ රීව් කරන ඇතකොට වෙන්නේ අර ලොකු වෙන ලොකු ඩීඩෝස්කැන් ලොකුම මැලිශස් නෙට්වක් ට්‍රෆිට් එක බෙදිල යන අනිත් සර්වස්වට එතකොට යට එකක් වදින්නේ නෑ ඉති මෙහම තමයි ටෙක්නෝජි වැඩගන්න කව් ලය ඉතිං කවට්ල බයිපස් කරන්න පුළුවන් සමකර ඩන සිිෂ්ික වැලෝතිම ඇත්තයිප හොයාගෙන හෙම වැඩ කරන්න පුළුවන් අපේ ඇත්තයිප බ්ලොක් කර නැත්තන් තිේ වගේ ප්‍රික්ස් තියෙන පෙන්ටස්ල පෙන්ටෙස්ටිං කො දෙපැත්ත මිගෙනගන්න නති පෙන්ටස් ගෙනෙකුනම සමක කවට්ල වෙබ්සයිස් පෙන්ටස් කරනවා එතවට ඉතිං ඉතිං දෙපැත්ත බලන්න ඕන ඉතිං ඇත්තටමටින් ඩීඩොස් කියනවා ඉතිං සමාර වෙලාට ඩීඩොස් ඕනෙත්නෑ සමාර වෙලා ප්‍රෙස් වලින් සමාර ලගින් සේම නත්තම් වඩ පෙස් සමාර වර්ෂන් සල කැරීම ියන ඩිනලක් සටකරම්ලගේ පිපි වල තියෙන භාගකක් හිද ඒ වගේ එහෙම දේවල් වෙන්න පුළුවන් ඉතිං ඩිනලොක් සර්විස් කියන ඉතින් ඇත්තන ලොකු බෑන්ක එකක් වගේ ඩීඩොස්කවත්තේමට පාඩුව ලොකු කරන හිතන්න එයා පලේන් වෙබ්සයිට් එකට සුපමාකටේ ගිනාඩී පැක් ඩවන් කියන වෙබසයිටක් ලොකු ලොස්ස එකක් ඉති මේ වගේ දේවල් uh, ශ්‍රේෂ්ඨ ගොඩක් ැන මේ ඉතිහාස ගොඩක් කලා තියෙන ඩිනල්සේ සටක් Google කරත් මේ ඔක්කොමතින් පොඩ්ලමයි වැඩ තමයි ඉති හලේසි අටක්ක ගොඩක් ඉතින් බොට්න සල්ගට ගන්න පුළන් අන්ඩග්‍රන්්ගේ ඉතින් ඒම තමයි මේ සෙල්ලම යන්න ඉති ඕනෑ ඔසද මහිතනවා මේ ඩිරෝස් බූට එක කියන එක ගැන හොඳ අඩිය කියන්න ඒත්තක මට කියන ත මොසද කලව් ය කතාවකුද මේ කලින් කන මගේ හරම කලව් ය කියන මොකක් දෙක මද මොමගේ දෙවල් කරන්න පුළුවන් කියලා පොඩක් එකන කතාකරම සාමනෙන් ඇතරොත් මේ කලව් ය කල කිය ඇතරමකුත් කම්පනි එකක් එගොල්ලෝ අපිට එගොලෝ ප්‍රවයිඩ් කරනවා කටෙන් ඩිලිරු නෙට්ුවක් නෙට්වක් සවිසයක් එකේදී ඒගොලො කරනවා එකල දෙන සවිස් තමයි කිවොත්තම ඩිඩොස් මිටිගේෂන් හත ඩිස් පොටක්ෂන් කියලා කියනවා ඒත් එක් ඒකොලො ඩස් විසස් දෙනවා එත් එකම ඔය වගේ පොඩි කැනෙ වැෆ් සවිස්සයකුත් ඒකොල්ලො අපිට ඒගොල්ලන්ගේ අපිතුම ප්‍රීගිල් ලෝගල කවුන්ට කදාගත්තාම කවුන්ටේ ගොලට ගන්න පුළුවන් ඉතින් ඔය වගේ සවිසස් කීපයක් දෙෙන මොකද ඒක ගොඩක් දෙගත්වන ගොල්ල මකර එබ්සර්ක කන් කරනවා නම් ඕපන් බ්ලික්ලි ඉතින් ඒක යම් කිසිදක් කැනෙක ලෙවල් එකට ඕගොල්ලන් සක පොට් කරගන්න ොඩක් තුරට දවන මොකද ගොලන්න පුළුවන් එකෙන් වාලගේ රියල් ලයි් එක හයිට් කරගන්න හැබැයි ඉතින් වෙබ්සර්වක් විතරක් දුවනන් කරගන්න පුළුවන් එක සරල හැපිතුමකවා බැල්ලත් සේම් සර්වකය මේල් සර්වකු සටප් කරලා තියෙනවාගෙන එතකොට එමක් කෝඩ් එක දානකොට ඇර ඇත්තම IP එක එලිට එක්ස්පෝසන අයිතින් ඔබල බලන කොහම දෝගොල්න් ඉන්වර්මට සරප් කරගන්න සරප් කරගන්න විදි තමයි ලව් යා කියන සවිසක යස් කරන්න කොහොමද කියලා ඔගොල බලන්නන ලව් ෑක තින ඔගේ සවිස් ප්‍රඩක් නැතමයි ති ඔගොල්ලෝ මක්කර එබ්සවයක් එම සොයා වෙබ්සයිට්යක් ඉස්රට කරන්න න තින් ඔගන් පුළුවන් මේ ගොල්ලෝ දෙෙන ්‍රී සල් සරිිකේෂන් ැක්කීම ඉති ඕන ්‍රී කකවන්ටක් හදාව ඒ සවිස් තිස්සරට ඔන්න ොකොල වෙබ්සයිට් එකක් ස්රට ලෝච් කරනවන පාවිච්ච ගන්න පුළුවන් ඉතිං ඊට පස්සේ අපිට තියෙන ඔසද මේ එකනෙක් අපෙන් අහලා තිබ්බා මේ වල්නරබල් හබ් එක තියෙන වම්ස් කොහොමද මේ තියනේ ඔයිස් කොහොමද අපි මේ පිසික දාලා සෙටප් කරගන්න කියලා මං අහර තිබ්බෙකන මහදන අපේ ගරුප් එක හර තිබේ මං යට කමෙන්ට් එකින් රිප්ලයි කර නවත් ම මේ පොඩ්ඩක් අපි කතාකරුව පොඩ්කාස්ටේ මොකද අනිත් කටිරත් එක දැනගන්න සාමනය වර්ණබල් ලබ් එකේ තියෙන්නේ ගොඩදුරට රෙඩිමේට් වියමිමේජ්ජක් කිය කියන්නේ එක වල්ටබල් වියමිමේජ්ජක් ඒක හදලා තිය නොගොල් හතේ කැප්ද ෆලක් කියන කන්සප් එක කැන සිටිය කන්සප්ටම හදලා තියන්නේ ඒ ඔස් එකත් එක් මොකර වෙබ් පපලිකේෂනයක් මොකර දෙයක් ඉන්ස්ලු කරල එක ෆුලික සිප් කරපු ඇමත්තඟ අයිස්ෝ මේජක් විද තමයි ඒ වම් එක තියනත්තම් වම් ෆෝම ෆෝමට්ගෙන් තමයි තියෙන්නේ ඉතින් ඒක ඔගලන්ගේ පිසිකට දාලා ඉස්ලෝ කරගන්න නම් කරන්න තියෙන් ලොක දෙයන්නෙමේ ඔගන්න පාවිච්ච කරන්න පුළුවන් ඩෙක්ස්ටප් ලවල්ලගේ පාවිච්ච වන වර්ලයිසේෂන් පපලිකේෂන් අපිකිවොත්හෙම වර්ල් බ්ලොක්ස් බොක් ඒවගේම වර්ක්ස්ටේෂන් වගේ වියම වර්ක්ස්ටේෂන් වගේ ටූල්ස් පාච්චි කන්න පුළුවන් ඉතින් වාට මුලින්ම කරන්න පුළන් ඒ ටූල්ලක් වල පිසි ඉස්ට්‍රෝ කරලා ඊට පස්සර වල්නබල් හබ්දකින් ඩවලෝඩ් කරගන්න ඕවිච් ෆයිල්ල මත්තන්ගේ වියම මේජ් ෆයිල් එක ඔගලන්ට ඕපන් කරලා දුනනම් ඔගලන්ට හරි ලේසින් ඒවම් රන් කරගන්න පුළුවන් වාලගේ පිසිගේ එකට ලොකුවට වෙනම කූ දෙයක් නැහැ තන හරි පුට දෙයක් තිය නොකළ මුලින්ම ඉස්සල්ලා ෆයිල් ඩවලෝඩ් කරලා අරවගේ ක්ස්ටේෂනයක් තන් චුල සප්ලිකේෂනක් කොල පිසි ඉස්ු කරලිවෙරල හර ලේසින් ඕපන් කරලා කරගන්න පුළුවන් ඉතිං එකට මම ටවටෝල්ලෙකුත් මහිතන්නේ ප්‍රශ්න හර තිබ තනව කමෙන්ට් එක දාලා තිබ කවරට ඔන්නන් එක එතනත් තියෙන අපි මේක පෝත් කාස්ට එක පෝස් කරදත් අපේ ලින්කේ දන්න වට වැඩ විස්ත්‍ර බලාගන්න කොහොඳ හරිටම ඉමේජ්ජ කෝපන් කරන් කරන්න කියලා හරි ඔත් ප්‍රශ්ටික තමා මේන්ලි තිබ්බේ ඊට අමතරව අපෙන් හලා තිබ ඔසඳ මේ ටෝජන් එකක් හෙමනත්තම් ස්පෑම්මක්කෙන් මොකද මේ දෙකතර ඩිෆරන්සිේෂන් එක මොකක්ද කියලාහල වෙනස මොකක්ද කියලා ඒවගේම හලතිබ කොහොමද මේක හදන්න කියන එක හදන්න කියන එක අපි පොඩ්ඩක් පැත්තකින් තරයි පොඩ්ඩ කතාකරු මේ දෙක වෙනස මොකක්ද කියන ඔසඳ ට්‍රෝජන් කියන් ස්පෑම් ගැන්නේ සම්පූර්ණ දෙකක් ඉතින් ට්‍රෝජන් එකක් කියන්න අපි වෙබ්සයිට් එකක් යනකොට නිකම් පොප් එකින් මලිෂස් ෆයිල් එකක් ඩවන්ලෝඩ් වෙලා එකින් පොම් ප්‍රජෙන්් එකක් කියන ඇත්තටම රිමෝට් ඇක්සස් කරන්න පුළුවන් මැල්වෑයකට තම ට්‍රෝජන එක කියන ඩෙස් රිමෝට් ක්ස් ටස් නාගේට කියලා කියන ති මේ හදන ඒක්කට කියන් ට්‍රෝජන එකක් ට්‍රෝජන් හෝස් කියල කියන් ට්‍රෝජන් හෝස් කියන ඒශන් ්‍රීක් වල ඉන්න කතාවක් ඒකැන යුද්ධ අධදිනකොට අශ්වයක හදලා ට්‍රෝජන් හෝස් කියල කියන්න ඉතිං ඒ අශ්වයක හදලා සෙල්ලං දීවලින් හදලා ගවටලා හිම සීන කත්තම කතා ගූග කළ ගන්න කොන් ට්‍රෝජන් කියන මේ කතාව ඒකෙන්තම ට්‍රෝජන් හෝස් කියන එකද ඉතින් ඉතින් ඔහොම වෙලා ප්‍රජන් හොස එකක් කියන ඉතින් ඇත්තටම රිමෝට් ක්සස් කරන්න පුළුවන් ගණේ තියෙන මැල්ල එකක් ඒක අපි එක පාක් මැසින් එක ඉන්ෆෙක්ටනාට පස්සේ කෙනෙක්ගේ කී ස්ට්‍රෝක්ස් වෙබ්කැම් එක මේ ඔක්කොම ලොක් කරන්න පුළුවන් ප්‍රජන් හෝසයකින් තව අපි ගත්තොත් එහෙම ඉතින් ට්‍රජන් කියන මැල්ල ඇති වෙබ්සයිට් සලින් එන්න පුළුවන් ඇඩිස්මට බ්‍රවස් කන්නකොට මොකයි එක්සිකට ගේම කඩවලට ළමයි ඇකට හැක සම සෙන් කරන එක අයට ති ඒ විදියට විදියට තමයි ශජන් හෝසස් ස්ප්‍රඩ්වේ නිති අනිත්තක තම ට්‍රචන් හෝසේකට කවදාව රැපලිකේට් කරන්න බෑ ඒකන යාට ට්‍රචන් හෝස් කියන ඉති මෙහෙමයිති අපි ඔබම ගණය කරත් ෆෝගෑම් කරනකොට ඉති මේ සීවලින් අප ලියනකොට මේ මැල්ල අපි එකක විජරම හදන ඔක්කොම ටෝජන් තියෙන පොලිමෝෆික් ඔක්කොම එකට දාලා ඔලින්වන් ගහන්න පුළුවන් තිය තනික ප්‍රෝගමින් වල තියන මේ ද මේ ගෙන ගනේ මේ වයිගස්වල තියෙන මේ මේ අනුවතින් අපි මෙවන ගනය කැටගයිස් කරලා තියෙන <laughs> එච්චරයි ඉතින් අපි වර්ම්ස් කියලා කියනවා තව මේ කප්ලිකේට් වෙන්න පුළුවන් ඇතයි වර්ම එකක් කියලා කියන ගැන මොකක්ක ස්පෙඩ්නවා එකන USB එක මෙතෙන්ට යන අතනම හට ස්පෙඩ්නවා ෆයිල් ඉන්ක්‍රප්ට අති මේවතයි වර්ම එකක් කියන පොලිමෝෆික් මැල්ලයි කැන්නේ මේවා සෙල්ස් මොඩිෆයි මල්ග ඉද මේක වෙනම රිවල් ෙන්ජරින් ටන් ටොපි එකක් ඉතින් කොම ද මෙතන හල්දි ස්පෑම් කියන ස්පෑම් කියන වෙනම එකක් ස්පෑම් කියන මේමල් ස්පෑම් බොක්ස් කියලගත්ති ඔන්න ඔල් ජීමල් අයි ඕන ඕන මේල් එක තියෙන ස්පෑම් කියල කොල්ඩ එක ඒ කියන්නේ අනවශ්‍ය ඊමේල් අපි අපි ඩගයි වෙබ්සයිතට රජිස්තුනාට පස්සේ ඊමේල්ස් ගොඩක්යි සෙල් කරනවා සල්ලිවලට හෙමනත්තම් හැක් වෙලා වෙසයිල් දන ති මේන එකකව ස්පෑමිං ස්පෑම් කම්පැනිස් තියෙන කැන උනහයි බෙහෙත් වර්ග මොනහරි සල්ලි ලෝන්ස සේව කළ බොහුවට ඉතින් මොනහරිය තවචනය කළ සල්ලි ගන්න හදනවා ඒ වගේ ඔය එක එක අනවශ්‍ය අන්වන්ට ඩීමේල් ඩොමෙන්න්ස් තමයි ජීම ස්පෑම් ෆිල්ට ඇත්තටම ගොඩක් ම ධනතරම හොත ස්පෑම් ෆිල්ට එකක් ඔක්කොම ෆිල්ට වෙන අනවශීමල් අපි බොක්ස පුරවන්න ඕන්න හමත කෙනෙක් ස්පෑම් කරනවා කියන්න නිකං මොකක් හරි එකම ඊමේල් එකින් එක පාක සීයක් දෙසියක් කලින්ම ඊමේල් යවනකතකොට ඒ කෙනගේ තියෙන ඉන්බොක්සක ෆිල්දල අවශ්‍ය කරන ඊමේල් අත පසු වෙනවා හොක තම ස්පෑම් කරනවා කියන්න ඉස්සර කාල මරමතක ෆස්බුක් බෝල් ස්පෑම් කලට ස්ක්‍රප්ට ති ජාව ශ්‍රප්ට කෙන ෝල්ල ස්පෑම් කරන ලමොක් ටෙක් ඒගේ දේවල් තියෙන ඉතින් ඔවා තමයි ස්පෑම් කියන්නේ ඉතින් තවාල තින හදන හැටි කෝමද කියලා ඉතින් එක හද හැට්න ඉතින් ඉගෙන ගන්නවා සී ඇසම්ලි Windows ඉන්ටර්නස් පැත් මොක තනික මැල් ලියනක සිස්ටම් ප්‍රගමින් වෙනසක්න සිස්ටම් ප්‍රගම අනි පැත් ගනක තම මැල් ලියන කියන කිසි වෙනසක්න ඔයතම සාමනෙන් කට්ටිතන ඇති මේ ටෝජනයක් මත ස්ම වරසයක් බේසික් බේසිි තුත්ම වරස එකක් හදන්න වෙනමිගෙන ගන්න දෙත්තින ගනෑ හෙම දෙයක් නෙේ ඔගුල ප්‍රෝගමින් කෙන කන්සෙප්ට හරියට දන්නවන ඉතින් ඔගලන්ට මොක ඒ වරසයක් විට ඩැක්කරන ටූල් එක කලියන තමයි කරන්න තින ති එක හරිර එවිෂන විදිර ලියන්න සාමානෙන් ති වරසයක් වුණ වරස් අලුත් වරසයක් වුණ මුටතුට වරස් කාඩ්ඩි අල්ලන්න ඉතින් ඒ වගේ අල්ල නැතිවෙන්න විදිහට කොහොමද හරියට ලියන්න කියලා පිරිබදව කතා කලොත් එහෙමඉතින් පෝගමින් කන්සෙප්ට කිව්වම මං කියන්නේ සිිස්ටම් පෝගමින් කියෙන් සයිට් එක තම තනිකරම ට යන්න ඉතින් ති වින්ඩෝ වින්තට ඒපය ගෙන ගන්නන තව ඉති මැල්ලයක් ලියනකොට ගොඩක්ට ඇන්ටිවයිගස් අනවා ශේපියයි අල්ලනවා තැන් මුළු වින්ඩෝසල ඒපිය හැමකටම තියෙනවා මුළු හාඩක ෆෝමට් කරන මත හාඩි මුළු මැසින් එක ෆෝමට් කරන ඒපිය එක තියන ඒපිය එක කෝල් කරනවා දැක්කොත් ඇන්ටිවයිස අනිවාරෙන් අල්දම එක මැල්ල එකක් කියලා ඉතින් ඒවගේ සිස්ටම් ටලස් ගොඩක් සටිකටක් තියෙනවා බැලුවත් ගොඩක් වාලා තින සිස්ටම් ටලසරේ මනිවාර මයිකසොට් සිටිකටක් නැතේ අල්ලන පො නැත්තඟ හැම මැල්ව ඇන්ටිවයිස්සකම අල්ලම ඒවා ඇත්ත සටිෆයි ටස් නෙමේ නමකද සිිස්ටම් ෆංක්ෂන් ක්සස් කරන නිසා ඉතින් ඇති eh, මේ ඒ බයිපස් කන පුළුවන් ඉක්‍රප්ටස් කියලා ඒක වෙනම කතන්දරක් ඇන්ටිවකස් බයිපස් කන්න පුළුවන් වෙන මුඩින් පැකස් ලියලා එක එක දේවල්වරින් eh, ඒත් ඉතින් ආර eh, මේන් කන්සෙප්ට හල් පොඩි කන්සෙප්ට එකක් තියෙන ඉතින් නිදන රැන්සම් පය එකක් අත්තොත්තිය ෆයිල් මුළු අපට හාඩ ඩිස්ක එක තින ෆයිල්ට කල්ලා මොකක්හයි ආරසේ වගේ පබ්ලිකී පබ්න පබ්ලික් ප්‍රයිවට් කිය එකක් යස් කරලා කෙලිම පබ්ලික් කියක ඉන්ට්‍රිප් කර දාන තියන ඔක්කෝමට එක ලොකු දෙයන්න මේ පොඩි පොඩි මේ ලොජික එකක් තියෙන එකෙති ඊට පස්සේ මේ මැසින එක ලොක් කල සලටිකම් ඩිස්පලේ එකක් දාලා සලටික බිට් පොයින්න එක දාන්න කියලා පොඩි පොගම ඇති ඇත ලොක දැනුමක් ඕන එන්න ඔක ලියන්න ඇතරවා ඉතින් ඒවගේ සමක පොඩිය වෙන ඒකම ගොඩක් සංකීරන මැල් ඇත්තේ ඇති ගොඩත් සිිස්ටම් ප්‍රෝගම අන්තර ගෙනකත්ව ඇති අලුදව ඔයා ගන්නම කොද මැල්ල අවතයසකින් තමයි අපි පෙන්ටෙස්ටිං ලට ට්‍රික්ෂම ගෙන ගන්න යාලගින් ඇඩබෙන දේවල් තමයි අපි පෙන්ටෙස්ටිං ලැප්ලයි කරන්න ඉතින් ඔය මැවල අවතස ඉතින් ගොඩක් චයින රශය තමයින්න එයාල ඉතින් හොයාගන දෙව ඉදිට දාන්නෙත් නෑ ලේසින් ඉතින් ඇතියන්ගන්නවා අපි ඩිට මැල්මැල්ල ඇලයිස් කරන්න හොයාගෙන තම වැඩිට දාන්නෙති ඉතිං ඔයෝගේ තමයි මැල්බ එකක් ලියනෙමත්තන් ප්‍රෝගෑම් කරන්න ඉතින් කරන විදිහට මේක කියා දෙන්න බෑ හැබයි බේසි කන්සප් එක තියනෙති ප්‍රෝගමිතම අයක හරි නොලේජ යස් කරල කරන්න පුළුවන්න ඇති හරිට කරන්න පුළුවන්ද ඉතින් මෙම අපි අනුබල දෙන්න වලියන්න කියලා ඉටට වැඩ තියෙනව කරන්න මේ ඒවගේ දෙයක් කරගඩ මේ අනුවශදවට කාලය නාසිකන්න නැතු මේ තවදයක් එත්තක මේතන ස්පෑම කතාවරමනිසා මට පොඩ්ඩක් ඇට් කරන දෙයක් නොසද මේ ස්පෑම් කැන සාමාන්‍යෙන් ගොඩක් දුරට අපේ ඊමේසුට දෛනිකව එන දෙයක් අපි අතුත්ම ඔෆිසිීමේල්ල ගත්තේ අනිවාරෙන් දවසට ස්පෑම් දහය පහලක් කෙනවා කියන එක නිකං අරක නෝමල් දෙයක් හරතින් එනිසා සාමාන්‍යෙන් ස්පෑම් කියන එක අපට උඩතුට ප්‍රවෙන්් කන්න අමාරුයි මොකද අමාරුකරකන සියට සියම කරන්න බැහැබයි යම් කිස්ථාක්තුරට අපිට එක නවත්තගන්න පුළුවන් මොකද එකට ඉමේල් ත්‍රෙට් ප්‍රවේශන් එම ETP සර්විසස් දෙන ප්‍රවයිඩස්ලා ඉන්න ඉතින් අපිට ඒවගේ ප්‍රයිඩ කෙනෙක්ගෙන් අපිට සපෝට්ටේ ගන්න පුළුවන්න්න ඕගොලගේ කෝපරට්වල්ල එක හරි මතවල පර්සල්ලි මොක්කර වෙන මුගල මසවය පාවිච්චි කරනවනම් ඔගලන්ට පුළුවන් සාමානෙන් ස්පෑම්ස් ටික ඔගලන්ට නවත්ත ගන්න අරෝගේ ඉටප සර්විස් එකක් යස් කරලෙකින් ගොඩක් දුරට කරන්නේ ගොලු ලෙජිටමේට් ට්‍රික්ේ මොකක්ද කියලා ඉඩිෆයි කරගන්න ඒවගේම ලෙජිටමේට් නැතිමනාද කියනවා චෙක්කල බල තුර ස්පෑම්යක් නමුතර මේක තින සාමාන්‍ය ස්පෑම් එක තියෙන කටෙන්් එකෝ චෙක්කල් බලන්නවා ඇතින් ඒවත් එක් ඒ විතට ඇන්ලයිස් කරලා බලලා එයා තීරණය කරනවා ඉටප e එක පැත්තෙන් මේක ස්පෑම එකද නැද්ද කියලා මේ ස්පෑම කන්න ඒක ඒමේල්ල කරුම් තරම අපේ අපේ මේල් බොක්සේරත් සමල්ලාට ඩිලව කරන්න හැ එයාගේ පැත්තෙම ඩිවිට කල දානහතන් කොරන්ටයින් කරලා තියෙනවා මොකද ඒක යුසගේ මේල් බොක්සකට සෙන් කරන්නතුව ඉතිං uh, uh, ඔය වගේ සවිස් තියන ඔගලන්ට ස්පෑම් වලින් වගේ පොටෙක් පෙන්ඩ uh, උමනාවක් කරන ඔයගේ සවිස් පාවිච්ච කරන්න පුළුවන් සාමාන්‍ය ගොඩක්දුරට ඔය ස්පෑම් කියලා කියන්න ඔය ගොඩක් මේ ඊමාකටින් e- කරන ඉමස් ගොඩක් දුට අප මේසට සාමානයෙන් දවසට ගොඩක්දුරටෙනවා ඉතිං ඔය වගේ දෙවරුත් අප ස්පෑම් කැටකට තමයි ගන්න ති ඔකොල ජීමල් ල කිසි ප්‍රශ්න ජීමල් ලසදකි වගේ එක ෆිල්ටරෙන් කනම් ඇතර ගොඩක් හොඳ ලෙවල් එක තිනම් කොද එකකු චෙක්කල වන්න හැම කටනම චෙක්කල බල්ලා ඒක ස්පෑම් එකක් වගේ නම් තියෙන්නේ එක බිහේවිය එක කැන තියෙන කටෙන් එක එයා කෙරම් එක ස්පෑම් බොක්ස එකට දානවා තිං ඔය ගැන තමයිතින් අපිට කතා කරන්න තින්න ස්පෑම් ගනත් නිවන්ගේ දෙක පොඩි අරිශෂණ දෙයක් විතර ඕගලට දැනගන්න ඉතින් අපිට අද කතා කරන්න තිබ ටොපික්ස් ටික ඔයිටක තමයි තියෙන්නේ අපිට පොඩ්ඩක් හදිසියේ හදිසිගෙන උසදත් කාලය ටික සීමතයි තවටික මහිත උසට යන්න තියෙනවා තා වැඩකට ඉතින් අපට හම්බච්ච මේ වෙලා තයි මේ වැඩට අක්ගල අපි කරන්න තු හ ප්‍රශ්නකට අපි උත්තර දෙන්න හිතුවේ ඉති ම හිතන අපි කතා අපේ ඔක්කම කව කලනේ දහල්තු ප්‍රශ්ටි කව කර ඉතින් අපිතනවා මේ ඉතින් අපි මේ කිය කියපු දේවලක් මහිතනා පැහදිල ඇති කලකට මොහල් ප්‍රශ්තිනම් කමෙන් දාන්න අපි තුර එක්ස්පෙන් කරන්න මොනාද කියලා ඉතිං ඒවගේම අපේ පෝට්කස්.ටල්ක අපේ සයිට් එක තින එකට ගිල්ලා අන්න එකත් පොඩ්ඩ ප්‍රමෝට් කාන්නන කට්ටිය මේ අපේ මල්ලිකෙන වහන්සේලා අදු එක ඉතිං ඒවගේම අපේ සයිට් එකක් අපි ලෝන් කර සයිට්ටක් කියල ගන්නත් බෑතාව මොකද මේ අපේකර අපි සවන් කලව්ඩේ අපට අයින් කරනවා අපේ මේ ලිංස්ටික මොකද අපිට එක පේ කරන්න තියෙන නිසා අපි ඇත්තර මේගේ මුදලක් හම්බ කරන්න නිසා අපිට එක ෆොට් කනම නිසා පිතුව එක මේ තිය තැන මාරු කරන්න මාරු කරන්න ඉතින් මේ ඔගලන්ට අපි බලම ඉස්සරට පොඩ්කාස් එක ඉතින් ලොකුවට තැනකට ආවොත් අපි අනිවාරෙන් මේක බලම තව ඉස්සරට මොයිටයිස් කරගන්න වගේ මොක්කයි ලොකුකට බලමු තාමෙක් බොඩියට පටන්ගත්තු දෙයක් ඉතින් අපි තාම එච්චර දුරදිගම එච්චරම හිතරනෑ බට uh, බල මිස්සරහට මොකද කරන්න කෙර මේ වීඩියස් uh, මටශය තව අවුදු දෙකින් තුනටින් කට්ටිට වැලුව කෙනකොත් තම නැකර යන්න කාම කට්ටියට එච්ච දැනුමක් නෑ ලංකාවේ සබ්ජෙට්ට පිළිබඳව බට තව අවුදු දෙකත්තුනක්කට කට්ටිය තිය ආමයාල කලිම දල කතා කරන්න කිය ඉතින් මේ ඔයෝගේ තමයි ඔල්ලෝට පොඩ්කාස්ට කරන අපේ වෙබ්සයිට් නමත්ත අපේ සයිට්ටඩි කියලත් අහන්න පුළුවන් ඉතින් එක ලින්ක ඇත් මන්දාන ඩිස්කපෂන් එක ඉතින් හෙනම් අදට අපිට කතා කරන්න තිය ඔච්චරය සුන්දරිතන් හෙනම් ඉතින් අපි ඊළං එපිසෝඩ් එකෙන් හම්මනකම් අපි හෙනම් සමුගම අඩුනාට කියන්න තිනවද තව කට ගොෂන්ස් තියනන් එක්ක මට ඉන්බොක්ස් කරන්න එමනත් දරංජයට ඉන්බොක්ස දාන්න එමනත්තන් අපේ ගරුප් එක පෝස් කරන්න ඕන පේජ එක දාන්න අපි අනිවාරෙන් ලාගේ පිසෝඩ්ගේ ආන්ස කරන්න බලාපොත් වෙන ඉතින් පොඩ්කාස් හන ඔයාට ඔක්කොටම ගොඩක්ම ස්තුතිවන්තයවා ගොඩක් මැසේජ සනවාමට අවධානි පොඩ්කාස් එක කරන්න කියලා ඉතින් ඇත්තර මට සතුට ගොඩක් ඉට කට ඉන්ට්‍රස් මේ පොඩ්කාස් එක ඉතිං ඉතින් අදට එච්චකයි අපිට කියන් තියෙන්නේ එනම් ඔස්ද අපි නම් ඉළඟ පිසෝඩ්ඩෙන් හම්බිමු හම දනංච කාරයෝසම් නම සද මාලිච්චා තිස්සා Thank you.